බ්‍රහ්ම නිමන්තනික සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අත්‍රකෝ භගවා බෙක්ඛෝ වාමන්තේසේ බෙක්ඛවෝති බදන්තේ තිතේ බෙක්ඛෝ භගවතෝ පච්චස්සෝ සුම් භගවායේ තදවෝචේ ඒකමිදාහං බෙක්කවේ සමයං ඔක්කට්ඨායං විහෙරති සුභගවනේ සාලරාජමූලේ තේන කෝපන බෙක්කවේ සමයේන බකස්ස බ්‍රහ්මනෝ ඒව රූපං පාපකං දිත්තේ ගතං uppannං හෝති ඉදං නිච්ඡං ඉදං දුවං ඉදං සස්සතං ඉදං කේවලං ඉදං අචවන ධම්මං ඉදං හින ජායතේන ජීයතේන චවතේන uppajjate ඊතෝච පනඤ්ඤං උත්තරින් නිස්සරණං නත්තේතේ අතක්වාහං භික්ඛවේ බකස්ස බ්‍රහ්මනෝ චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය සේයතා විනාම බලවා පුරිසෝ සම්මින්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජෙය්‍ය ඒවමේවං ඔක්කට්ඨායන් සුබගවනේ සාලරාජමූලේ අන්තරහිතෝ තස්මින් බ්‍රහ්මලෝකේ පාතුරහෝ සිං අද්දසාකෝ මම් බෙක්ඛවේ බකෝ බ්‍රහ්මා දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන මංගේ තදවෝච ඒහි කොහොමාරිස සාගතම් මාරිස චිරස්සං කොහොමාරිස ඉමං පරියාය මකාසේ යදිදං ඉදාගමනාය ඉදං හිමාරිස නිච්ඡං ඉදං දුවං ඉදං සස්සතං ඉදං කේවලං ඉදං අචවන ධම්මං ඉදං හින ජායසේ නමීයතේ නචවතේ න උප්පජ්ජතේ ඊතෝච පනඤ්ඤං උත්තරින් නිස්සරණං නත්තේති ඒවං වුත්තේ අහං භික්ඛවේ බකම් රක්මානං නේතදවෝචං අවිජ්ජා ගතෝ වත බොහෝ බකෝ බ්‍රහ්මා අවිජ්ජා ගතෝ වත බොහෝ බකෝ බ්‍රහ්මා යතර හිනාම අනිච්ඡං ඒව සමානං නිච්ඡන්ති වක්ඛති අද්දුං ඒව සමානං දුවන්ති වක්ඛති අසස්සතං ඒව සමානං සස්සතන්ති වක්ඛති අකේවලං ඒව සමානං කේවලන්තේ වක්ඛති චවන ධම්මං ඒව සමානං අචවන ධම්මං තේ වක්ඛතේ යත්තච පන ජායති ච ජීයති ච මීයති ච ඡවති ච uppajjati තං තථා වක්ඛතේ ඉදං හින ජායති න ජීයති න මීයති න ඡවති න uppajjati තේ සන්තං ච පනඤ්ඤං උත්තරින් නිස්සරණං නත්තහඤ්ඤං උත්තරින් නිස්සරණන්තේ වක්ඛති තේ අතකෝ බෙක්කවේ මාරෝ පාපිමා අඤ්‍යතරම් බ්‍රහ්ම පාරිසජ්ජං අන්වා විසිත්වා මං ඒතදවෝච බික්ඛෝ බික්ඛෝ මේත මාසදෝ මේත මාසදෝ ඒසෝ හි බෙක්කෝ බ්‍රහ්මා මහා බ්‍රහ්මා අබිබෝ අනබිබෝතෝ අඤ්ඤ දස්සු දසෝ වසවත්තේ ඉස්සරෝ කන්තා නිම්මාසා සෙට්ඨෝ සජ්ජිතාං වසීපිතා බොහත බහුවයානම් අහේසුං කෝ බෙක්කෝ තයා පුබ්බේ සමන බ්‍රාහ්මනා ලෝකස්මින් පඨවිගරහකා පඨවිජිගොච්ඡකාං ආපගරහකා ආපජිගොච්ඡකා තේජගරහකාත් තේජ jigucchakaං වායගරහකා වාය jigucchakaං බොහෝතගරහකා බොහෝත jigucchakaං දේවගරහකා දේව jigucchakaං පජාපතිගරහකා පජාපති jigucchakaං බ්‍රහ්මගරහකා බ්‍රහ්ම jigucchakaත් ඒ කායස්ස බෙදා පානුපච්ඡේදා හීනේ කායේ පතිට්ඨේසං අහේසුම් පනබෙක්කෝ තයා පුබ්බේ සමන බ්‍රාහ්මනා ලෝකස්මින් පටවිප්ප සංසකා පටවා භේනන්දිනෝ ආපප්ප සංසකා ආපා භේනන්දිනෝ තේජප්ප සංසකා තේජා භේනන්දිනෝ වායප්ප සංසකා වායා භිනන්දිනෝ භූතප්ප සංසකා භූතා භිනන්දිනෝ දේවප්ප සංසකා දේවා භේනන්දිනෝ පජාපති ප්‍රශංසකා පජාපතා බිනන්දිනෝ බ්‍රහ්ම ප්‍රශංසකා බ්‍රහ්මා බිනන්දිනෝ තේ කායස්ස බෙහෙදා පානුපච්ඡේදා පනේතේ කායේ පතිට්ඨිතා සංකාහං බික්ඛෝ එවං වදාමි ඉංග සම්මාරිසය දේවතේ බ්‍රහ්මා ආහ තදේව ත්වං කරෝහි මාත්වම් බ්‍රහ්මනෝ වචනං උපාතේ වත්තිත්තෝ සචේකෝ සම් බික්ඛෝ බ්‍රහ්මනෝ වචනං උපාතේ වත්තිස්සසේ සේයථාපි නාම පුරිසෝ සිරින් ආගච්ඡන්තිං දණ්ඩේන පටිප්පනාමෙය්‍ය සේයථාපි වාපන බික්ඛෝ පුරිසෝ නරකප්ප පාතේ පපතන්තෝ අත්තේහිච පාදේහිච පඨවෙන් විරාදෙය්‍ය එවං සම්පදමිදම් දෙක්ඛෝ තොයිහං භවිස්සති ඉංග සම්මාරිස යදේවතේ බ්‍රහ්මා ආහ අදේව ත්වං කරෝහි මා ත්වං බ්‍රහ්මනෝ වචනං උපාතේ වත්තිත්තෝ නනු ත්වං බික්ඛෝ පස්සසේ බ්‍රහ්මං පරිසංසන්නිසෙන්නන්තේ ඉතිකෝමන් දෙක්කවේ මාරෝ පාපිමා බ්‍රහ්මං පරිසං උපනේසේ එවං වුත්තේ අහං දෙක්කවේ මාරං පාපිමන් සංඝේ තදවෝචං ජානාමි කෝත්‍යහං පාපිම මාත්වම් මඤ්ඤිතෝ නමං ජානාතේ තේ මාරෝතමසි පාපිම යෝචේව පාපිම බ්‍රහ්මායාච බ්‍රහ්ම පරිසායේච බ්‍රහ්ම පාරිසජ්ජා සම්බේව තව හත්ත ගතා සබ්බේව තවව සංගතා තුයං හි පාපිම එවං හෝති ඒසෝපි මේ අස්ස හත්ත ගතෝ ඒසෝපි මේ අස්ස වසංගතෝති අහං කෝපන පාපිම නේව තව හත්ථගතෝ නේව තව වසංගතෝ තී එවං බුත්තේ භික්ඛවේ බකෝ බ්‍රහ්මා මං ඒතදවෝච අහං හිමාරිස නිච්ඡං ඒව සමානං නිච්ඡන්ති වදාමි දුහං ඒව සමානං දුහන්ති වදාමි සස්සතං ඒව සමානං සස්සතං තේ වදාමි කේවලං ඒව සමානං කේවලං තේ වදාමේ අචවන ධම්මං ඒව සමානං අචවන ධම්මං ති වදාමේ යත්තච පනන ජායතේ නජීයතේ නමීයතේ නචවතේන උප්පජ්ජතේ තදේවාහං වදාමේ ඉදං හින ජායතේ නජීයතේ නමීයතේ නචවතේන උප්පජ්ජතේ අසංසංච පනඤ්ඤං උත්තරෙන් නිස්සරණං නත්සඤ්ඤං උත්තරෙන් නිස්සරණං සිවදාමි අහේසොං කෝ බෙක්ඛෝ තයා පුබ්බේ සමන බ්‍රාහ්මනා ලෝකස්මින් යාවතකන්තෝ ඉහං කසිනං ආයෝ කාවතකන්තේ සන්තපෝ කම්මමේව අහෝසීත් තේකෝ එවං ඥානෙය්‍යොම් සන්තං වා අඤ්ඤං උත්තරෙන් නිස්සරණං අත්ඤ්ඤං උත්තරෙන් නිස්සරණන්තේ අසන්තං වා අඤ්ඤං උත්තරෙන් නිස්සරණං නත්ඤ්ඤං උත්තරෙන් නිස්සරණන්තේ සංඛාහම් බික්ඛෝ එවං වදාමි නචේවඤ්ඤං උත්තරෙන් නිස්සරණං දක්ඛේසසේ යාවදේව ච පන කිලමතස්ස විඝාතස්ස භාගේ භවිස්සසී සචේකෝ ත්වං වික්කෝ පඨවෙන් අජ්ජෝ සිස්සසේ ඕපසායිකෝ මේ භවිස්සසේ වත්තෝ සායිකෝ යථා කාමකරණීයෝ බාහිතේයෝ සචේ ආපම් පේයාලම් තේජම් පේයාලම් වායම් පේයාලම් බොහෝතේ පේයාලම් දේවේ පේයාලම් අජාපතින් තේයාලම් බ්‍රහ්මං අජ්ජෝසිස්සසේ ඕපසායිකෝ මේ භවිස්සසේ වත්තු සායිකෝ යථාකාම කරණීයෝ බාහිතෙය්‍යෝ තේ අහම්පිකෝ ඒතම් බ්‍රහ්මේ ජානාමි සචේ පටවින් අජ්ජෝසිස්සාමි ඕපසායිකෝ තේ භවිස්සාමි වත්තු සායිකෝ යථාකාම කරණීයෝ බාහිතෙය්‍යෝ සචේයාපම් පේයාලම් තේජම් පේයාලම් වායම් පේයාලම් භූතේ පේයාලම් දේවේ පේයාලම් පජාපතිම් පේයාලම් බ්‍රහ්මං අජ්ජෝසෙස්සාමි ඕපසායිකෝ තේ භවිස්සාමි වත්තුසායිකෝ යථාකාම කරණීයෝ බාහිතෙය්‍යෝ අපිචසේයහම් බ්‍රහ්මේ ගතින්ච පජානාමේ ජුතින්ච පජානාමේ එවම් මහෙද්දිකෝ බකෝ බ්‍රහ්මා එවම් මහේසක්කෝ බකෝ බ්‍රහ්මාති යතහා කතම් පනමේ ස්වම් මාරිස ගතින්ච පජානාසේ ජුතින්ච පජානාසේ එවම් මහෙද්දිකෝ බකෝ බ්‍රහ්මා එවං මහානුභාවෝ බකෝ බ්‍රහ්මා එවං මහේසක්ඛෝ බකෝ බ්‍රහ්මාති යාවතා ඡන්දෙම සුරයා පරිහරන්ති දිසා භන්ති විරෝචනා තාව සහස්සදා ලෝකෝ එත්තතේ වත්තති වසෝ පරෝ වරංච ජානාසී අතෝ රාග විරාගිනම් ඉත්ථ භාවඤ්ඤතා භාවං සත්තානං ආගතින් ගතින්ති එවං කෝතේ අහම් බ්‍රක්මේ ගතින්ච පජානාමි ජුතින්ච පජානාමි එවං මහිද්දිකෝ බකෝ බ්‍රහ්මා එවං මහානුභාවෝ බකෝ බ්‍රහ්මා එවං මහේසක්ඛෝ බකෝ බ්‍රහ්මාති අත්තිකෝ බ්‍රහ්මේ අඤ්ඤේ තයෝ කායා සංත්වං නජානාසේ නපස්සසේ ත්‍යහං ඥානාමි පස්සාමි අත්තිකෝ බ්‍රහ්මේ ආබස්සරා නාම කායෝ යතෝ සංචුතෝ ඉදෝප පන්නෝ තස්සත්තේ අතිචිර නිවාසේන සාසතේ මුට්ඨාත් තේන තං ත්වං නජානාසේ නපස්සසේ තමහං ජානාමි පස්සාමි එවම්පි කෝ අහං බ්‍රක්මේ නේවතේ සමසමෝ අභිඤ්ඤාය කුතෝ නීචේය අතකෝ අහමේව තයාභියෝ අත්තිකෝ බ්‍රක්මේ සුබකින්නා නාමකායෝ පේයාලම් අත්ථේකෝ බ්‍රහ්මේ වේහප්පලානාම කායෝ තං ත්වං න ජානාසේ න පස්සසේ තමහං ජානාමි පස්සාමි එවං පිකෝ අහං බ්‍රහ්මේ නේවතේ සමසමෝ අබිඤ්ඤාය කුතෝ නීචයං අතකෝ අහමේව තයාදීයෝ පඨවින්කෝ අහං බ්‍රහ්මේ පඨවිතෝ අභිඤ්ඤාය යාවතා පඨවියා පඨවෙත්තේන අනනබෝතං තදබිඤ්ඤාය පඨවෙන් නාහෝසින් පඨවියා නාහෝසින් පඨවිතෝ නාහෝසින් පඨවින් මේති නාහෝසින් පඨවින් නාභේ වදින් ඒවම්පි කෝ අහං බ්‍රහ්මේ නේවතේ සමසමෝ අවිඤ්ඤාය කුතෝ නීචයං අත කෝ අහමේව සයාභියෝ ආපංකෝ අහම් බ්‍රක්මේ තේයාලම් තේජංකෝ අහම් බ්‍රක්මේ තේයාලම් වායංකෝ අහම් බ්‍රක්මේ තේයාලම් භූතේකෝ අහම් බ්‍රක්මේ තේයාලම් දේවේකෝ අහම් බ්‍රක්මේ තේයාලම් අයාපතිංකෝ අහම් බ්‍රක්මේ තේයාලම් බ්‍රහ්මංකෝ අහම් බ්‍රක්මේ තේයාලම් ආබස්සරේ කෝ අහම් රක්මේ පේයාලම් සුභකින්නේ කෝ අහම් රක්මේ පේයාලම් වේහප්ඵලේ කෝ අහම් රක්මේ පේයාලම් අබිබුං කෝ අහම් රක්මේ පේයාලම් සබ්බං කෝ අහම් රක්මේ සම්බතෝ අභිඤ්ඤාය යාවතා සම්බස්ස සම්බත්තේන අනනුභෝතං තද විඤ්ඤාය සබ්බන්නා හෝසින් සම්බස්මින් නා හෝසින් සබ්බතෝ නා හෝසින් සබ්බම්මේති නා හෝසින් සම්බන්නාදි වදෙන් එවං පිකෝ අහම් බ්‍රහ්මේ නේවතේ සමසමෝ අභිඤ්ඤාය කුතෝ නීචේයම් අතකෝ අහමේව තයා බිහියෝති සචේකෝ මාරිස සබ්බස්ස සබ්බත්තේන අනනුභූතං මාහේවතේරිත්තකමේව අහෝසි තුච්ඡකමේව අහෝසි විඥානං අනිදස්සනං අනන්තං සබ්බසෝ පබහන්තං පටවියා පටවිත්තේන අනනුභූතං ආපස්ස ආපත්තේන අනනුභූතං තේජස්ස තේජත්තේන අනනුභූතං වායස්ස වායත්තේන අනනුභූතං භූතානං භූතස්සේන අනනුභූතං දේවානං දේවත්තේන අනනුභූතං පජාපතිස්ස පජාපතිත්තේන අනනුභූතං බ්‍රහ්මස්ස බ්‍රහ්මත්තේන අනනුභූතං ආබස්සරාණං ආබස්සරත්තේන අනනුභූතං සුභකින්නානං සුභකින්නත්තේන අනනුභූතං වේහප්පලානං වේහප්පලත්තේන අනනුභූතං අබිබොස්ස අබිබෝසත්තේන අනනුභූතං සබ්බස්ස සබ්බත්තේන අනනුභූතං හන්දච හිතේ මාරිස අන්තර දහයාමීති හන්දච හිමේ ත්වම් රක්මේ අන්තර දහයස්සෝ සචේ විසහසීති අතකෝ භික්ඛවේ බකෝ බ්‍රහ්මා අන්තරදායිස්සාමි සමනස්ස ගෝතමස්ස අන්තරදායිස්සාමේ සමනස්ස ගෝතමස්සාති නේවස්සු මේ සක්කෝති අන්තරදායිතුම් ඒවං උත්තේ අහං බික්ඛවේ බකම් ද්‍රක්මානං ඒ සදවෝචං හන්දච හිතේ බ්‍රහ්මේ අන්තරදායාමේති හන්දචහි මේ ත්වම් මාරිස අන්තරදායස්සෝ සචේ විසහසේති අතක්වාහම් භික්ඛවේ තතහරූපං ඉද්ධාබේ සංඛාරම් අභේ සංඛාසින් එත්තාවතා බ්‍රහ්මාච බ්‍රහ්ම පරිසාච බ්‍රහ්ම පාරිසජ්ජාච සද්දංච මේ සොස්සන්ති නච මන් දක්ඛින් තේති අන්තරහිතෝ ඉමං ගාතං අභාසින් භවේවාහං භයං දිස්වා භවංච විභවේසිනම් භවං නාභේ වදෙන් කිංචි නන්දෙන්චන උපාදීන්ති අතකෝ භික්ඛවේ බ්‍රහ්මාච බ්‍රහ්මපරිසාච බ්‍රහ්මපාරිසඤ්ඤාච අච්චරියබ්බුත චිත්තා ජාතා අහේසුම් අච්චරියං වත බොහෝ අබ්බසං වත බොහෝ සමනස්ස ගෝතමස්ස මහිද්దికතා මහානුභාවතා නවතනෝ ඊතෝ පුබ්බේ දිට්ඨෝ වාසුතෝ වා අඤ්ඤෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා එවං මහිද්దికෝ එවං මහානුභාවෝ යතායන් සමනෝ ගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ භවරාමාය වත බොහෝ පජාය භවරතාය භව සම්මුද්දිතාය සමූලං භවං උදබ්බහේති අතකෝ බික්ඛවේ මාරෝපාපිමා අඤ්‍යතරම් බ්‍රහ්මපාරිසජ්ජං අන්වා විසිට්වා මං ඒතදවෝච සතේ කෝ ත්වම් මාරිස එවං ජානාසී සචේත්සං ඒවමනුබුද්ධෝ මාශාවකේ උපනේසිමා පබ්බජිතේ මාශාවකානං ධම්මං දේශේසිමා පබ්බජිතානම් මාශාවකේසු ගේදේ මකාසිමා පබ්බජිතේසු අහේසුං කෝ බික්ඛු ථයා පුබ්බේ සමන බ්‍රාහ්මනා ලෝකස්මින් අරහන්තෝ සම්මා සම්බුද්ධා පටිජානමානාතේ ශාවකේ උපනේසොං පබ්බජිතේ ශාවකානන් ධම්මං දේශේසුං පබ්බජිතානං ශාවකේසු ගේදිම කංසෝ පබ්බජිතේසු තේ ශාවකේ උපනෙත්වා පබ්බජිතේ ශාවකානං ධම්මං දේශෙත්වා පබ්බජිතානං ශාවකේසු ගේදිකට චිත්තා පම්බජිතේසු කායස්ස බෙහෙදා පානුපච්ඡේදා හීනේ කායේ පටිච්චිතාං අහේසුම් පන බෙක්කෝ තයා පුබ්බේ සමන බ්‍රාහ්මනා ලෝකස්මින් අරහන්තෝ සම්මා සම්බුද්ධා පටිජානමානාත්තේන ශාවකේ උපනේසුම් නපබ්බජිතේ නසාවකානං ධම්මං දේශේසුම් නපබ්බජිතානං නසාවකේසෝ ජේදකමකංසෝ නපබ්බජිතේසෝ තේන ශාවකේ උපනෙත්වාන පබ්බජිතේ නසාවකානං ධම්මං දේශෙත්වාන පබ්බජිතානං නසාවකේසෝ ගේදෙකත චිත්තාන පබ්බජිතේසෝ කායස්ස බේදා පරණෝපච්ඡේදා පනේතේ කායේ පතිච්චිතාත් තන්තාං වික්ඛු එවං වදාමි ඉංග සම්මාරිස අප්පසුඛෝ දෙච්ඡ ධම්මසුඛ විහාර මනුයුත්තෝ විහරස්සෝ අනක්ඛාතං කුසලං හිමාරිස මාපරං ඕවදාහීති එවං උත්තේ අහං වික්ඛවේ මාරං පාපිමන්තං ඒතදවෝචං ජානාමි කෝත්ථාහං පාපිම මාත්වම් මඤ්ඤිත්තෝ නමං ජානාති තේ මාරෝ තමසි පාපිම නමං සම් පාපිම හිතානුකම්පේ එවං වදේසී අහිතානුකම්පේ මං සම් පාපිම එවං වදේසී තුයිහං හි පාපිම එවං හෝති යේ සංසමනෝ ගෝතමෝ ධම්මං දේසිස්සතේ තේමේ විසයන් උපාතේ වත්තිස්සන්තේති අසම්මා සම්බුද්ධාච පනතේ පාපිම සමනබ්‍රාහ්මනා සමානා සම්මා සම්බුද්ධම් හාති පටිජානින්සු අහං කෝ පනම් පාපිම සම්මා සම්බුද්ධෝව සමානෝ සම්මා සම්බුද්ධෝම් හේති පටිජානාමේ දේශෙන්තෝ පිහි පාපිම තථාගතෝ ශාවකානං ධම්මං සාදිසෝව අදේශෙන්තෝ පිහි පාපිම තථාගතෝ ශාවකානං ධම්මං සාදිසෝව උපනෙන්තෝ පිහි පාපිම තථාගතෝ ශාවකේ සාදිසෝව අනුපනෙන්තෝ පිහි පාපිම තථාගතෝ ශාවකේ සාදිසෝව සංකිස්ස හේතු තථාගතස්ස පාපිම යේ ආසවා සංකලේශිකා පෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණේයාත් තේ පහේනා උච්චින්න මූලා සාලාවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා සේයථාපි පාපිමතාලෝ මත්ථ කච්චින්නෝ අබබ්බෝ පුනවිරෝල් හියා ඒවමේව කෝ පාපිම තථාගතස්ස යේ ආසවා සංකිලේශිකා පෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා තේ පහේනා උච්චෙන්න මූලා තාලවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මාති ඉතිහිදං මාරස්සච අනාල පනතාය බ්‍රහ්මනෝච අභිනිමන්තනතාය තස්මා ඉමස්ස වේයා කරණස්ස බ්‍රහ්ම නිමන්තනිකන්තේව අධිවචනන්ති බ්‍රහ්ම නිමන්තනික සුත්තං නවමං